මේ පිළිබඳව අපි අවධානය යොමු කරනකොට අද දවසේදී අපිට ප්‍රශ්න කිහිපයක් යොමු වෙලා තිබෙනවා. යනුව ස්කන්ධයන්ගේ උදේවැය දැකීම විදර්ශනා කිරීමේදී සෑම අරමුණක්ම සැලකිල්ලට ගත යුතුද කියන විමසන තියෙනවා ස්කන්ධයන්ගේ උදේවැය දැකීම කියන එක පිළිබඳව සිහිය පවත්වනකොට ස්කන්ධයන්ගේ උදේවැය දකින අවස්ථාවන්හිදී සෑම අරමුණකම සිහිය පවත්වනවා කියන එක සාමාන්‍යයෙන් කෙනෙකුට ආධුනික කෙනෙකුට තරුණ විපස්සකයෙකුට කරන්න පුළුවන් කමක් නැත්තේ. කියන්නේ තමන්ගේ විදර්ශනා නුවණ බොහොම වැඩෙන අවධියක නම් තියෙන්නේ මූලික අවධියක නම් ඒක පවත්වන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. ඒ නිසා අරමුණු බොහෝ ඇති වෙන දේවල් අතර අපිට නුවණ උපදවා ගැනීම සඳහා අරමුණු පිළිබඳව විමසා බැලීම තමයි අප මූලික ලෙස सिद्ध කරන්නේ. ඒ නුවණ ජීවිතයට යෙදෙනකොට අපි ඒ නුවණ තුලින් අරමුණු පිළිබඳව මෙනෙහි කිරීම බලා සිටීම තමයි ඊට පස්සේ सिद्ध කරන්නේ. කියන්නේ උදාහරණයක් හැටියට අපි කතා කළොත් අපිට බාහිර තියෙන නාම රූප ධර්මයන් පිළිබඳව විදර්ශනා වශයෙන් තම සිත තැබීම සිද්ධ කරනවා බාහිර තියෙන නාම රූප ධර්මයන් පිළිබඳව අපිට අරමුණක් ඇති වෙන්නේ සත්පුද්ගල භාව වශයෙන්නේ සත්පුද්ගල භාව වශයෙන් පෙනෙන තැනක නාම රූප ධර්ම වශයෙන් අපිට ඒ දේවල් ප්‍රකට කර ගැනීම තමයි උදේවැය දකිනකොට අපිට එහි තිබෙන පළමු පියවර බවට පත්වන්නේ. ඒ කියන්නේ අපිට දැන් ස්කන්ධයන්ගේනේ හට ගැනීම සහ වය දකින්න තියෙන්නේ. ස්කන්ධයන්ගේ හට ගැනීම සහ වය දකිනකොට අපිට හට ගැනීම සහ වය දකින්න තියෙන්නේ ජීවත් වෙන සත්වයන්ගේ පුද්ගලයන්ගේ එහෙම නෙමෙයි. අපිට හට ගැනීම සහ වය දකින්න තියෙන්නේ මේ ස්කන්ධ පංචකයක රූපේ වේදනා සංඥා සංඛාර විඥානය කියන ධර්මයන්. නමුත් ලෝකයේ තුල අපිට හම්බ වෙන්නේ මේ විදිහේ දේවල් නෙමෙයි සත්පුද්ගල භාවයෙන් ගත්ත දේවල් කරගත්ත අරමුණු තමයි අපිට ලෝකයේ තුල හැම වෙලාවකදීම හම්බෙන්නේ. ඒක විපස්සනාවට ලක් වෙන්නට ඕනේ, භාජනය වන්නට ඕනේ. අර සත්පුද්ගල දේවල් කාරණා කියලා හම්බෙනේව නෙමෙයි. විපස්සනාවට ලක් වෙන්නට සහ භාජනය වන්නට අවශ්‍ය වන්නේ. විපස්සනාවට භාජනය වන්නේ ස්කන්ධ ධර්ම. පිටිනම් හසු වෙන්නේ ස්කන්ධ. අනිත්‍ය දැකීම කියන එක අපි सिद्ध කරන්නේ ස්කන්ධයන්ගේ අනිත්‍යතාවය බැලීම කියන එක. ඒ නිසායි බුදුරජාණන් වහන්සේ අනිත්‍ය භාවනාව පිළිබඳව අනිත්‍ය සංඥාව පිළිබඳව දේශනා කරනකොට අපිට ඉති රූපං ඉති රූපස්ස සමුදයෝ ඉති රූපස්ස අත්ංගමෝ මේ රූපයයි මේ රූපේහි සමුදයයි මේ රූපේහි අස්තංගමයයි කියලා අපිට දේශනා කරන්නේ පියවරවල් විදිහට. ඒකට කොහොමද අපි දැනගන්නේ? මෙන්න මේ තමයි රූපය. මේ තමයි රූපයන්ගේ සමුදය, රූපයේ සමුදය මේ රූපේහි අස්තංගමය කියලා අපි දැන ගැනීම. එතකොට මේ රූපේහි සමුදය කියන්නේ මොකක්ද කියන එක පිළිබඳව අපි දැනගන්න තැනකදී අපිට ඒක දැනගන්න ප්‍රථමයෙන්ම රූපේ කුමක්ද කියලා තේරුම තිබිලා තියෙන්නට ඕනේ. ඒ කියන්නේ අපිට සත්පුද්ගල භාව වශයෙන් ඇසුරවන තැන්වල අපිට හම්බෙනවා චත්තාරෝච මහා භූතා චතුර්ණංච මහා භූතානං උපාදාය රූපං සතර මහා ධාතු සහ සතර මහා ධාතුව නිසා පවතින උපාදාය රූප තමයි රූපේ කියලා අපිට හම්බ වෙන්නේ. එතකොට මේ සතර මහා ධාතු සහ උපාදාය රූප රූප හැටියට හමුවන තැනක අපිට පිනතුනේ ඒ තුලින් පුළුවන්කම තියනවා අපේ අවබෝධය කරා යන්නට අවශ්‍ය මූලික අඩිතාලම තබා ගන්නට. එහෙනම් අපිට අපේ භාවනාවේදී උදේවැය කියන එක ඥානය ඇති කරගන්නට ප්‍රථමයෙන් අපිට තියෙන්නට ඕනේ දෙයක් තමයි සතර මහා ධාතු සහ උපාදාය රූප කියන එක පිළිබඳව අපිට අවබෝධ කර ගැනීම. එතකොට සතර මහා ධාතු උපාදාය රූප තේරුම් ගන්නවා කියන තැනින් අදහස් කළේ අපිට නානත්ත්ව සංඥා පේන තැනක ඒ කියන්නේ සත්වයෝය පුද්ගලයෝය කියලා අපිට නානත්ත්ව සංඥා ප්‍රකට වෙන තැනක ඒකත්ව සංඥාවකට සිත තැබීම තමයි මෙහිදී අදහස් වන්නේ අර සතර මහා ධාතු සතර මහා භූත රූප කියලා කිව්වා මේකට සතිපට්ඨාන ආදී දේවල් අපිට බොහෝ සෙයින් උදව් වෙනවා බොහෝ සෙයින් උපකාර වෙනවා අපිට ඒ සිහිය සහ නුවණ පවත්වාගෙන යාම සඳහා එතකොට සතර මහා ධාතු රූපය කියන එක අපිට හිත තබා ගත්තාම අන්න ඒ ඉබඳු රූපස්කන්ධයේ හැට ගැනීම වැයවීම. වේදනාව කියන ධර්මයේ ප්‍රකට කරගත්තාම මේ වේදනාව සංඥා සංකාර විඥානයන්ගේ ස්වභාවය අනුව ඒ ධර්මයන්ගේ හැට ගැනීම වැයවීම පිළිබඳව දකින්නට පුළුවන්කම තියෙනවා. හැබැයි කාම භූමියේ සත්වයන්ට වඩා පහසුවේ රූපය සහ නාම ධර්මයන්ගේ වෙන ස්වභාව වෙන් වශයෙන් ගැනීම කියන එකේදී රූපය ප්‍රධාන කර ගැනීම කියන එක රූපය හඳුනා ගනිමින් නාම ධර්මයන් හඳුනා ගැනීම කියන එක ඒකෙදි ප්‍රධානයි. එතකොට ඇහැට පේන අරමුණක් අපි ගත්තාම අපිට අරමුණ ඇස් සමුවට පැමිණෙන්නේ රූප මාත්‍රයක් විදිහට උනාට අපිට සිහිය ඒ ගැන පවත්වන්න ඕනේ කියන අදහස එන්නේ ඒක අපිට සත්පුද්ගල භාවයෙන් ඇසුරු වුණාට පස්සේ අද දවසේදී ඒක පුද්ගලයෙක් කෙනෙක් දෙයක් හැටියට තියනවා කියලා ගත්තට පස්සේ තමයි අපිට ඒ ගැන විදර්ශනා වශයෙන් මම ඒක දකින්න ඕනේ කියන තැනක සිහිය උපදින්නේ. ඒ නිසා අපේ හිත අද ප්‍රබල නැහැ එන එන සෑම අරමුණකම ඒක පවත්වන්න. එන එන සෑම අරමුණකම පවත්වන්න ප්‍රබල නැති නිසා අපි ඉස්සෙල්ලම සතිපට්ඨානයක හිත වඩමින් අපි පුරුදු කරනවා අර පෙනෙන ඇහෙන විඳින දැනගන්නේ හැමතැනකම තියෙන ඒකත්ව ස්වභාවයක්. ඒ තමයි සතර මහා ධාතු උපාදාය රූප කියන එක අපි පෙන්වා දෙන්න පටන් ගන්නවා. ඊට සතර මහා ධාතු උපාදාය රූප කියන එක අපි පෙන්වා දෙන්න පටන් ගන්නකොට සතර මහා ධාතුව සතර මහා ධාතුව නිසා පවතින රූපත් කියන එක අපිට ප්‍රකට වෙන හැම තැනකදීම අර නානස්තය හම්බ වෙන්නේ නැහැ. අන්න ඒ මට්ටමකදී අපිට සමුවට පේන කන් කනට ඇහෙන ඒ හැම තැනකම එකම සිහියක් එකම නුවණක් අපිට පවත්වන්න පුළුවන්කම තියෙනවා. අන්න ඒ මට්ටමට හිත වැඩුණ කෙනෙකුට බලවත්ව ගිය විපස්සනා මට්ටමක් එතන පවතී. එතකොට ඒක විපස්සනා නුවණ ප්‍රඥාව වැඩිවීමක්. එයාට අර පේන නිමිති පිළිබඳව ඒ විදිහට නැවත නැවත සිහිය නුවණ උත්සාහවත් වෙමින් තබාගෙන ඉන්න පුළුවන්කම තියෙනවා. අතහැරෙන අවස්ථා නැතුව නෙමෙයි අතහැරුණත් උඩ නැවත නැවත සිහිය නුවණ පවත්වාගෙන ඉන්න පුළුවන්කම තියෙනවා. ඊට ප්‍රථමයෙන් එයා වඩන මුල් අධීරයේදී හැම අරමුණකම එහෙම නුවණ පවත්වන්න උත්සාහවත් වෙනවා කියන එක කරන්න අමාරුයි. ඒ නිසා අරමුණු ගොඩාක් පේන තැන්වල එයා ඒ හැම තැනකදීම සතර මහා ධාතු උපාදාය රූපාදී වශයෙන් සිහිය ප්‍රවණ පවත්වන්න උත්සාහවත් වීම තමයි එහි තිබෙන මූලිකම පියවර බවට පත් වෙන්නේ. එතනදී එයා පුළුවන් තරම් දක්ෂයෙක් බවට පත් වෙනවා සතර මහා ධාතු උපාදාය රූප කියන රූපය වෙන තේරුම් ගන්න. නැත්තම් වේදනාව පිළිබඳව හඳුනා ගන්න බව පිළිබඳව චේතනාව සංස්කාරය පිළිබඳව හෝ විඥානය පිළිබඳව අවබෝධ කරගන්න. එතකොට එයාට මේ නාම රූප ධර්මයන් වෙන්ව පේන්න පටන් ගත්තාම ඒ නාම රූප ධර්මයන් වෙන්වෙන් වශයෙන් පේන තැනක එයාට සුදුසු පරිදි අවබෝධයට යන්න පුළුවන්කම තියෙනවා. ඒ අර තියෙන නුවණ හැම අරමුණකම පවත්න්න පුළුවන් කියන තැනට පත් කරගන්න පුළුවන්කම තියෙනවා. අපි මේවා ගන්නෙ ඝණයක් හැටියට. මූලික ලෙසම අපි ගන්නෙ ඝණයක් හැටියට. හැම අරමුණකම සිහිය පවත්න්න බෑ. සිත් රාශියක් ඇති වෙන තැනක අපිට පේන්නේ ඒ ඝණය එකතු වීම තුළ තමයි අපිට පේන්නේ. කියන්නේ අපිට බෑ දැන් ගොයන් ගස් ගොඩාක් අපිට ඇතට පේනකොට අපිට ඔක්කොම තනි ආයෙට කොළ ආයෙට පේනවා තමයි. දැන් මෙතන තියෙන ගොයන් ගස් කියලා අපි පෙන්වලා දෙන්න ඕනේ. අපිට බෑ. අපි ඉන්න දුර ප්‍රමාණයක ගොයන් ගහෙන් ගහට ගහෙන් ගහට බලන්න බෑ. ඒ නිසා අපි මොකද කරන්නේ? අර සමස්තයක් විදිහට පේන යායේ එක එක හෙල්ලෙන නිමිති, අර ඒ විදිහට පේන දේවල් හුලකට වැන්නන දේවල්, අර ඒ වගේ දේවල් ගැන අපි බලන්න පුරුදු වෙනවා. අන්න ඒ වගේ තමයි පින්නතුනේ අපි මේ ඝනත්වයෙන් පේන ගොඩාක් අපි ඇති බවට අරමුණු වෙලා හමුවන අරමුණු වල තමයි අද මේ සිහිය නුවණ පවත්වන්න යන්නේ. හැබැයි මේ පවත්වන සිහිය සහ නුවණ කියන එක අර එක ස්කන්ධ පංචකයක හට ගැනීමක් වුණත් ඒකෙත් තියෙන යථාර්ථය වේ යුතුයි. මම හිතනවා කියන කාරණාව පැහැදිලි ඇති කියලා. අර ඝනත්වයකින් පේන තැනක තමයි අපි විපස්සනාව පවත්වන්න උත්සාහවත් වෙන්නේ. ඝනත්වයකින් පේන තැනක අපි විපස්සනාව පවත්වන්න උත්සාහවත් වෙන තැනක එක එක එක එක අරමුණු පිළිබඳව උනත් පවතින දකින්න යථාර්ථයම තමයි අර පොදුවේ දකින්න උත්සාහවත් වෙන්නේ. ඒක ඊට පස්සේ අපි දක්ෂ වෙනවා හැම අරමුණකම සිහිය සහ නුවණ පවත්වන්න පුළුවන් මට්ටමකට අපිට ප්‍රධාන වශයෙන්ම සිත ගන්න. ඒකෙන් කියන්නේ හැම හිතකම නුවණ උපදිනවා කියන එක නෙමෙයි. අපි නුවණ උපදව ගන්න තැනකදී කියන්නේ කර්මාභි සංස්කාර උපදින මට්ටමකදී කර්ම නූපදවා ප්‍රඥාවෙන් යථාභූත ධර්මය අවබෝධ කරගන්න පුළුවන් මට්ටමකට අපිට පත්වන්නට පුළුවන්කම තිබෙනවා. ඉතින් ඒක තමයි අපිට ප්‍රධාන වශයෙන්ම විපස්සනාව තුළදී සිදු කරන මට්ටම බවට පත්වන්නේ. ඊට පස්සේ අපිට ඊට අදාළවම ප්‍රශ්නයක් යොමු වෙනවා. ඒ තුලින් වට්ටමූලික තණ්හාව නිර්වශේෂයෙන්ම නිරෝධ වේද. ඔව් ස්කන්ධයන්ගේ උදේවැය ඒ විදිහට බලනකොට ඒ තුලින් වට්ටමූලික තණ්හාව කියන එක නිර්වශේෂයෙන් නිරෝධයටපත් වෙනවා. එහි වට්ටමූලික තණ්හාව නිර්වශේෂයෙන් නිරෝධයටපත් වෙනවා කියලා කියන්නේ. වට්ටමූලික තණ්හාව නිර්වශේෂයෙන් නිරෝධයට පත්නවා කියලා කියන්නේ අර ස්කන්ධ ධර්ම ටික හටගෙන නිරුද්ධ වෙන දෙයක් හැටියට Tamanට ප්‍රකට වෙන්න පටන් ගත්තට පස්සේ Taman හෝ ලෝකය කියලා පණවන්න දෙයක් නැති වෙනවා. තමන් හෝ ලෝකය කියන දේ පණවන්න දෙයක් නැති වෙනවා. ඒකට තමන් හෝ ලෝකය කියන දේ පණවන්න දෙයක් නැති වෙනකොට ඒකෙන් තමන්ට මිදෙන්න පුළුවන්කම තියෙනවා. තමන් හෝ ලෝකය කියලා පණවන්න දෙයක් නැති වෙනකොට ඒකෙන් තමන්ට මිදෙන්න පුළුවන්කම තියෙනවා. අන්න ඒක තමයි මෙතනදී වැදගත් වෙන්නේ. ඒක නිකාන්ති තණ්හාව කියන එක, වට්ටමූලික තණ්හාව කියන එක තමන්ට ප්‍රහාණය කරගන්න එක හේතුවක් බවට පත් වෙනවා. ඇයි වට්ටමූලික තණ්හාව ප්‍රහාණය කරගන්න එක හේතුවක් බවට පත් වෙනවා කියලා කියන්නේ? වට්ටමූලික තණ්හාව කියලා කියන්නේ අර ස්කන්ධයන්ට යෙදෙන බලවත් බලවත් තණ්හාව. ඒක අර වස්තු වලට තියෙන තණ්හාවට වඩා ඒක බොහොම සූක්ෂම සියුම් තණ්හාවක්. කෙලේශ කෘත්‍යය සිද්ධ කරන තණ්හාවක් වට්ටමූලික තණ්හාව කියලා කියන්නේ. අන්නේ වට්ටමූලික තණ්හාව කියන එක නිසා තමයි සසරේ උපදින්නේ ප්‍රතිසන්දිය සඳහා යන්නේ. ඒ වට්ටමූලික තණ්හාව කියන එක අපිට ප්‍රහාණය කරගන්න දුරු කරගන්නට පුළුවන්කම තියෙනවා. මේ විදිහේ විදර්ශනා ප්‍රඥාවක් විදර්ශනා නුවණක් භාවිත කිරීම තුළ ඒක භාවිත කරන්නේ නැත්නම් අපිට වට්ටමූලික තණ්හාව දුරු කරගන්නවා කියන එක ප්‍රායෝගිකව කරන්න අමාරුයි. ඇයි? ස්කන්ධ ටික හටගෙන වැය වෙන බව දකින්න නැත්නම් ස්කන්ධයන්ගේ හටගෙන වය වෙන ස්වභාවය දකින්න නැත්නම් ස්කන්ධයන්ගේ පැවැත්ම Tamanට ඇසුරු වෙනවනම් ඒ පැවැත්ම ඇසුරු වෙන තැනක ඒ ස්කන්ධයන්ට භව වශයෙන් තණ්හාව පතිත වෙනවමයි කාම වශයෙන් හෝ තණ්හාව පතිත වෙනවමයි විභව වශයෙන් හෝ තණ්හාව පතිත වෙනවමයි ඒ හින්දා තණ්හාව පතිත වෙන්න තැනක් නැති වෙන්න ඕනේ. තැනක් නැති වෙනවා කියන එකෙන් අදහස් කළේ ස්කන්ධයන්ගේ ස්කන්ධ නිරෝධය සාක්ෂාත් වෙලා තියෙනවා. ස්කන්ධ පවතින බවක පේන්න බෑ. තමන් හෝ ලෝකය කියලා පණවන්න තැනක් හම්බ වෙන්නේ නැති වෙන්න ඕනේ. ලෝකය සහ තමන් යන බව පණවන ස්කන්ධ ටික හටගෙන නිරුද්ධ වෙන ධර්ම සම්පතියක් හැටියට අවබෝධ කරගත්ත නුවණක පැවැත්මකින් පමණයි ඒක सिद्ध කරගන්න පුළුවන්කම තියෙන්නේ. අන්න ඒ අවබෝධයත් එක්ක හැම තැනකම හටගෙන නිරුද්ධ වන ඒ ධර්මයන්ගේ යථා ස්වභාවයේ පැවැත්ම පිළිබඳව අවබෝධ කරගත්ත කෙනාට දුකේ පැවැත්මක් පවතින්නේ නැහැ. තණ්හාවේ පැවැත්මක් පවතින්නේ නැහැ. හුදු හේතු නිසා හටගත් ධර්මයෝ හේතු නැති වෙනකොට නැතිව යන බව මිසක එයාට කොතනකදවත් සත්ව පුද්ගල භාවයන්ගේ පැවැත්මක් එයාට දකින්නට හෝ හඳුනා ගන්නට ඒ තුල පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. ඒක තමයි අපිට මේ මාර්ගය තුලපත් කරගන්න පුළුවන් ප්‍රධානම තැන බවටපත් වෙන්නේ මේ ස්කන්ධයන්ගේ උදේවැය දැකීම තුල. ඒක නිසා තමයි ප්‍රතජන කෙනෙක් සෝවාන් වෙන්න මොකද්ද කරන්න ඕනේ කියලා අහනකොට පෙන්වන්නේ මොකද්ද ස්කන්ධයන්ගේ පංචපාදාන ස්කන්ධය හට ගැනීම වැයවීම දකින්න. දැන් ස්කන්ධයන්ගේ උදේවැය දකින්න. එතකොට මේක දැන් සමහර තැන්වල පංච උපාදානස්කන්ධය වශයෙන් සහ ස්කන්ධ වශයෙන් දක්වනවා. හැබැයි දැන් අපි දන්නවා පංච උපාදානස්කන්ධය තමයි අපි උදේවැය දකින්න කියන තැනක මේ දෙන්නේ පංච උපාදානස්කන්ධය තමයි උදේවැය දකින්න ස්කන්ධ වශයෙන් නම් කළා. ඒ පංච උපාදානස්කන්ධයේහි උදේවැය දකින්න. සෝවාන් කෙනෙක් සකුදාගාමී වෙන්න මොකද්ද කරන්න ඕනේ? ඒත් පංච උපාදානස්කන්ධය උදේවැය දකින්න. සකුදාගාමී කෙනෙක් අනාගාමී වෙන්න මොකද්ද කරන්න ඕනේ? පංච උපාදානස්කන්ධය උදේවැය දකින්න. අනාගාමී කෙනෙක් රහත් වෙන්න මොකද්ද කරන්න ඕනේ? පංච උපාදානස්කන්ධය උදේවැය දකින්න. රහතන් වහන්සේ ධිට්ඨ ධම්ම සුඛ විහරණය සඳහා කරන්නේ පංච උපාදානස්කන්ධය උදේවැය බලන එක. එහෙනම් අපිට පැහැදිලි මේක තුළ තමයි සියලු කෙලෙස් දුරු කරන්න පුළුවන්කම තියෙන්නේ කියලා. දැන් සෑම අවස්ථාවකදීම මේ ස්කන්ධයන්ගේ උදේවැය ප්‍රකට කරගන්න නුවණක් අපිට උපදිනවා නම් එයා මේ නව මහ විපස්සනා ඥානම ඇති කරගන්න කෙනෙක්, මාර්ගයේ උපදව ගන්න පුළුවන් වෙන විදිහට තම මනස පවත්වන කෙනෙක්. එයා මේ ධර්ම මාර්ගයට අවතීර්ණ වුණු පුද්ගලයෙක් හැටියට අපිට හඳුනා ගන්නට පුළුවන්කම තිබෙනවා. ඒකෙන් වට්ටමූලික තණ්හාව සම්පූර්ණයෙන්ම ප්‍රහාණයට ලක් වෙනවා. මොකද වට්ටමූලික තණ්හාව පවත්වන්න තනක් භූමියක් නැති කරනවා. භූමියේ තියෙන ස්කන්ධ ටික තිබුණොත් ස්කන්ධ හටගෙන නිරුද්ධ වෙන බව කියලා ප්‍රකට වෙනවා නම් එයාට හම්බ වෙන්නේ නැහැ තණ්හාව පතිත කරගෙන පවත්වගෙන යන්න තැන. ඒ වගේම ඊළඟට එහා සම්බන්ධවම තවත් ප්‍රශ්නයක් යොමු වෙනවා. මාර්ගස්ත පුද්ගලයෙකු වීමට ඉහත කරුණු දෙක පරිකර්ම උපචාර අනුලෝම ගෝත්‍රභූ මාර්ගසිත චිත්ත වීතියකට බලපාන අයුරු පැහැදිලි කර දෙන්නට කියලා. එතකොට මේ පරිකර්ම උපචාර ඒ වගේම අනුලෝම ගෝත්‍ර භූ මාර්ග සිත්ය කියලා කියන අවස්ථාවවලදී අපිට මේ පරිකර්ම උපචාර අනුලෝම සිත් ගත්තහම සහ ගෝත්‍ර භූ සිත් ගත්තහම හතරක් තියෙනවා. පරිකර්ම උපචාර අනුලෝම ගෝත්‍ර භූ මේ සිත් මාර්ග සිත් නෙමෙයි මේසෙත් කාමාවචර ඥාන සංප්‍රයුක්ත මහා කුසල් සිතමයි. ඒ කුසල් සිතම තමයි මේ මේ අර්ථය සාධනය කරන්නේ. ඔබ විපස්සනා වඩනවා කියනකොට උපදින්නේ කාමාවචර මහා කුසල සිතමයි. ඥාන සංප්‍රයුක්ත මහා කුසල සිත තමයි විපස්සනා වඩනකොටත් ඇති වෙන්නේ. ඒකට දැන් ඒ ඒ සිතෙන් කරන වැඩ කොටස තමයි එතනදී නම් කරන්නේ. ඒ සිතෙන් කරන වැඩ කොටස අනුව අපි ඒ කෙනාව නම් කරනවා. ඒ කියන්නේ හැම ගුරුවරයෙක්ම කරන්නේ උගන්වන එක තමයි ඒ හැම ගුරුවරයෙක්ම උගන්වන එක सिद्ध කරනකොට ඒ ගුරුවරයා උගන්වන දේ අනුව අපි ආව නම් කරනවා. මෙයා ගණිත ගුරුවරයෙක්, මෙයා සිංහල ගුරුවරයෙක්, මෙයා සෞන්දර්ය විෂය උගන්වන ගුරුවරයා, මෙයා විදුහල්පතිවරයා ඔක්කොගේම ස්වභාවය මොකද? ඒ හැම කෙනෙක්ම ගුරුවරයෙක් නේ. ඒකට අන්න ඒ වගේ අපිට දැන් ඒ ඒ සිත ගුරු සිත වශයෙන් ගත්තාම ඥාන සම්ප්‍රයුක්ත කාමාවචර කුසල්සිත උනාට ඒ සිතෙන් කරන වැඩ කොටස අනුව ඒ සිත නම් කරලා තියෙනවා. ඒක තමයි අපිට කාමාවචර ඒ මහා කුසල්සිතේම ඒ විදිහේ නම් කිරීමක් තමයි අපිට ඔය හඳුනා ගන්නට පුළුවන්කම තියෙන්නේ. මොනවාද ඒ විදිහට හඳුනා ගන්න පුළුවන්කම තියෙන්නේ? දැන් හිතන්නකෝ අපිට යම් කිසි විදිහකින් විදර්ශනා වශයෙන් අපේ සිත අපි පුරුදු කිරීම සිද්ධ කරනවා. හිත පුරුදු කිරීම සිද්ධ කරන අවස්ථාවවලදී අපි ඒකට කියනවා පරිකර්ම අවස්ථාව. පරිකම්ම කියලා කියන්නේ අපි යම් දැනකට අපි සිත ඔසවා තැබීම සඳහා අපි පුරුදු කරනවා පුහුණුවට. අපි නැවත නැවත ඒක සිද්ධ කරන එකට අපි කියනවා පරිකර්ම කියලා. ඒකට පරි පරිකම්ම කියන වචනේදී පරි කියන පදයේ යෙදিলা කම්ම කියන පදයට පූර්වයෙන් ඒක නැවත සිදු කිරීම වශයෙන් යා නැවත නිවැරදිව ඒක පුහුණු කිරීම අර්ථයේ තමයි ඒක වචනේ අපිට අර්ථ සූචනය කරන්නේ. ඒකට නැවත නැවත ඒක පුරුදු කරනවා අපි. ඒක පරිකර්ම කරනවා. අපි කසින නිමිත්ත පරිකර්ම කරනවා. ඒක අපි කියනවා පරිකර්ම භාවනාව කියලා. ඒක නැවත නැවත ඒ නිමිත්තෙහි පුරුදු කරනවා. විපස්සනා පරිකර්මයක් තියෙනවා. පරිකර්මය කියලා කියන්නේ නැවත නැවත පුරුදු කරනවා කියන්නේ. විදර්ශනා භාවනාවේදී පවා සිද්ධ කරන්නේ ඒ මට්ටම් වලදී පරිකර්ම කිරීම තමයි. මේ විදිහට පරිකර්ම સિદ્ધ කරනකොට ඒ පරිකර්ම මනස නිතර නිතර නිතර නිතර භාවිත වෙනවා. දැන් අර හැම අරමුණකම එකපාර දකින්න බැරුව හිටපු කෙනෙකුට මේක පරිකර්ම කරන්න ගත්තාම බොහොම අමාරුවෙන් ආයාසයෙන් පරිකර්ම කරගත්ත කෙනෙකුට මොකද්ද වෙන්නේ? බොහොම පහසුවෙන් දකින්න පුළුවන් වෙනවා. ඒක ඔබේ ජීවිතය තුළ ඔබට අත්දකින්න පුළුවන් දෙයක් නේ. විපස්සනා භාවනාව වඩනකොට ඔබට විදර්ශනා කරන අවස්ථාවල අත්දැකීම් ඔබේ ජීවිතේ ඇති. ඒ අත්දැකීම් ගැන මදකට හිත මෙහෙවල බලන්නකෝ. ඔබ විදර්ශනා භාවනාව කරනකොට ඒකේ සිත පිහිටවන අවස්ථාවලදී ඔබට අදාළ කරගන්න පුළුවන්කම ලැබිලා තියෙනවා. ඒ ඒ මට්ටම්වලදී. දැන් මූලික වශයෙන්ම ඉස්සෙල්ලම බණ අහලා ඔබ භාවනාවට යොමු වන කාලය බැලුවහම හරි ගැඹුරුයි මේක. මොකද්ද මේ කියන්නේ අරමුණේ කොහොමද අපි ඇත්ත බලන්නේ කියලා බොහොම ආයාසයෙන් ඔන්න එක අරමුණක් ගන්නවා ඒක ගැන මෙනෙහි කරගෙන මෙනෙහි කරගෙන යනවා තියනවා කියලා හිතනකොටත් ආය ආය බලනවා දැන් මේක හරිය කල්පනාවෙන් බැරෑරුම් විදිහට මේක බලනවා ටික කාලයක් ඔබ මේක පුරුදු කළ කෙනෙක් නම් අන්න ඔබට දැන් අත්දැකීමක් ඇති ඊට වඩා ගියපු එදාට වඩා කොච්චර පහසුද මේ අරමුණ ගැන හිත තබනකොට මේකේ ඇත්ත ස්වභාවය ප්‍රකට වෙනවා කියන එක. ඒ කියන්නේ මොකක්ද එදාට වැඩිය මේක වැඩිලා පරිකර්මය හරියි ඊට පස්සේ මොකද වෙන්නේ? තවදුරටත් මේක පරිකර්ම කරනකොට ඔබට දැන් අරමුණු ගොඩාක් ඒත් අතහැරෙනවා. නුවණ පවත්වන්න පුළුවන් සීමිත ප්‍රමාණයක තව පරිකර්ම කරනකොට මොකද වෙන්නේ? අපිට නුවණ උපදින අරමුණු ප්‍රමාණය වැඩි වෙන්න පටන් ගන්නවා. එන්න එන්න එන්න එන්න වැඩි වෙන්න පටන් ගන්නවා. ඒක වෙන්නේ පරිකර්මයේ තුල. සා කෙනෙක් කියනවා නම් මගේ ආශ්‍රෝගෙ වෙන්නේ නැහැ, සංයෝජනෙ වෙන්නේ නැහැ කියලා. මොකක්ද අඩු පරිකර්ම අවස්ථාව අඩු. ඒ නිසා උපචාර අවස්ථාවට එන්නේ නැහැ. අනුලෝම අවස්ථාවකට යන්නේ නැහැ. ගෝත්‍රභූ අවස්ථාවකට යන්නේ මාර්ගයේ උපදින්නේ. පරිකර්මය වැඩි කරන්න ඕනේ. ඒ නිසා තමයි නැවත නැවත පුරුදු කරන්න කියලා කියන්නේ. සතිපට්ඨානය කියන එක සහ සතිපට්ඨාන භාවනාව බුදුරජාණන් වහන්සේ දවස් 7ක් දක්වා ගේන එක. අවුරුදු 7 ඉන්න දවස් 7ක් වෙනකන් ගේනවා. අත නොහැර පුරුදු කරන කෙනෙකුට වැඩි කාලයක් යන්නේ. නිසා පරිකර්ම අවස්ථාව වැඩි කරන්න ඕනේ. ඒ පරිකර්ම අවස්ථාව දියුණු කරනකොට පරිකර්ම අවස්ථාව අපි උපරිමයෙන් දියුණු කරනකොට අන්න ඒ තුල අපිට මේ සියලු ධර්මයන් පිළිබඳව සිහිය නුවණ පවත්වන්න පුළුවන්කම ක්‍රමානුකූලව ගොඩනැගෙනවා. එහෙම ගොඩනැගෙනකොට තමයි අපිට උපචාර සිත උපදින්න. උපචාර කියලා කියන්නේ දැන් අපි දන්න අපි සමාධියටත් පාවිච්චි කරන උපචාර සමාධිය කියලා. කියන්නේ අර්පණා සමාධියට ප්‍රථමයෙන්. අර්පණා කියන්නේ ධ්‍යාන. ධ්‍යාන වලට ප්‍රථමයෙන් උපදින බලවත්ව ගියපු සමාධිය තමයි උපචාර සමාධිය කියලා කියන්නේ. අර ධානා මට්ටම නෙමෙයි හැබැයි ධානයට ආසන්නයි. ධානාංග ආදී සලකා බලන්න පුළුවන් මට්ටමක නැති වුණත් ඒ අංගයන්ගෙන් එන බලවත් සමාධියක් තියෙනවා. අන්න ඒ වගේ මෙතනදී උපචාර කියලා කියන්නේ උපචාර සිත කියලා කියන්නේ අර මාර්ග සිත වගේ නැහැ. අනුලෝම සිත ගෝත්‍රභූ සිත තරම්වත් නැහැ. හැබැයි ඒ උපචාර සිතේදී අර ස්කන්ධ නිරෝධය පිළිබඳව ඊටාම බැසගත්තු ඊටාම පිහිටි මට්ටමකට වෙලා Tamange සිතේ දැඩිව බලවත්ව ගියපු ඉන්ද්‍රිය ධර්මයන්ගේ පහළවීමක් ඇතුව ඒ උපචාර සිත තියෙන උපචාර කියලා කියන්නේ සමීපයි කියන එක. ඒකට ඒකට සමීපෙහි සිටීම කියන්නේ. ඒකට සමීපෙහි හැසිරෙනවා. මොකකටද මාර්ගයට සමීපව හැසිරෙනවා. ඊට පස්සේ අර නිවන අරමුණු කරමින් අපිට ඊළඟට හම්බෙන අනුලෝම සිත. අනුලෝම සිත කියලා කියන්නේ මාර්ගයට අනුලෝම යන සිත. ඒකේදී අර විදර්ශනාවම තමයි බලවත්ව ගියපු විදර්ශනාවම තමයි ඒ හිතේ අනුලෝම වශයෙන් උපදින්නේ. අනුලෝම වශයෙන් උපදින මේ මාර්ග චිත්ත වීතියක යෙදෙන සිත. ඒකට අනුලෝම වශයෙන් ඒක මාර්ගයට අනුලෝමව ඉපදිලා ඊට පස්සේ මොකද්ද වෙන්නේ? ඊට පස්සේ ගෝත්‍ර භූසිත උපදිනවා. ගෝත්‍ර භූ කියලා කියන්නේ වෙනම සිතක් වශයෙන් අර කාමාවචර කුසල් සිතම අර පෘතජන ගෝත්‍රයෙන් ඈතර වීම විදිහට අර සංයෝජන ධර්ම ප්‍රහාණය කරමින් දැඩි වශයෙන්ම ඒ සිත උදව් කරනවා පෘතජන ගෝත්‍රයෙන්. ආයේ නැවත මේකට පිරෙන්නේ නැහැ. ඒ පරිහානියටපත් නොවන විදිහට මේ ගෝත්‍රයෙන් ඈතර වීම විදිහට ගෝත්‍ර භූසිත උපදිනවා. ඊට පස්සේ තමයි මාර්ගය, ඊට පස්සේ තමයි ඵලසිත. මෙන්න මේ විදිහට තමයි මේ සිත චිත්ත වීතියක මාර්ග චිත්ත වීතියක උපදින්නේ. එතකොට අර කියපු කරුණු ටික ඇතුළත් වෙන්නේ කොතෙන්ද? අර මොනින් කතා කරපු ටික අපිට ඇතුළත් වෙන්නේ පරිකර්ම කියන අවස්ථාවට. එතකොට තික්කපඤ්ඤ පුද්ගලයා බොහොම ඉක්මනට නිවන් දකින්න කෙනෙකුට ඒ ඒ පුද්ගලයාට මෙතනදී උපචාර කියන ඒ කියන්නේ එයාට මේ පරිකර්මාදී සිත්වල පහළ වීමක් නැහැ. එයාට කෙලින්ම මේ පරිකර්ම කිරීමක් නැතෝ උපචාර අනුලෝම වශයෙන් ඒ සිත් උපදව ගන්න පුළුවන්කම තියෙනවා. ඊට පස්සේ තමයි ගෝත්‍ර භූසිත ඉපදිලා මාර්ගසිත උපදින්නේ. මේ කතා කරන්නේ මේ ගොඩාක් සිත් සමූහයක උපදින දෙයක් ගැන නෙමෙයි මේ මාර්ග චිත්ත වීතිය උපදින ධර්ම මේ එක ක්ෂණයක. එහෙනම් ඒ අවස්ථාව වෙනකන් තියෙන ඔක්කොම මොනවද? පරිකර්ම අවස්ථා. මේ සිතේ පරිකර්මයේ තියෙනවා. පරිකර්ම කරපු අරමුණ අරගෙන ඉවර වෙලා උපචාර වශයෙන් නැති වෙනවා. උපචාර කරගත් අරමුණ නැති වෙලා අනුලෝම වශයෙන් ඇති වෙනවා. අනුලෝම කරගත් අරමුණ ඇති කරගෙන නිවන අරමුණු කරමින් ඊට පස්සේ ගෝත්‍ර භෝසිත ඉපදිලා ඊට පස්සේ තමයි මාර්ගසිත උපදින්නේ. ඒ නිසා මෙන්න මේ විදිහට අපිට මේ ධර්ම පිළිබඳව ඒ වෙලාවේදී Tamanගේ සිතෙහි පහළ වීම පිළිබඳව දකින්න පුළුවන්කම තියෙනවා. ආශ්‍රවයක් ෂේ කරගන්න අවස්ථාව පිළිබඳව. එතකොට මේක තමයි අදාළ චිත්ත වේතියකට අදාළ කරගෙන අපි මේක බෙදාගත්තොත් විග්‍රහ කරගත්තොත් අපට හඳුනා ගන්නට පුළුවන් ක්‍රමයේ බවට පත්වන්නේ. ඊට පස්සේ අපිට ප්‍රශ්නයක් යොමු වෙලා තියෙනවා මනෝපුබ්බංගමා ධම්මා යන ගාථාවෙහි નિયમિત අර්ථය පැහැදිලි කර දෙන්නට කියලා. මනෝපුබ්බංගමා ධම්මා මනෝසෙට්ඨා මනෝමය මනසාචේ පදුට්ඨේන භාසතිවා කරෝතිවා තතෝනං දුක්ඛමං වේති චක්කංව වහතෝ පදං ඒකම අනිත් පැත්තට දෙනවා තතෝනං සුඛමං වේති ඡායාව අනපායනී කියලා. ඒකට මේ මනෝපුබ්බංගම ධම්මා මනෝපුබ්බංගම ධම්මා කියනකොට මේ ධර්ම යන්ත මනස පූර්වාංගමයි කියන එකයි මෙතනදී අදහස් කරන්නේ. මනස කියලා කියන්නේ විඥාණය, සමංගයේ සිත, චිත්තය. ධම්ම කියලා කියනකොට මේ ධම්ම කියන වචනය විවිධ අර්ථවල යෙදෙනවා. ධම්ම කියන වචනය විවිධ අර්ථවල යෙදෙන වචනය ගුණ අර්ථයන්හි යෙදෙනවා. ඊට පස්සේ ධම්ම කියන වචනයම පරියාප්ති શબ્දෙහි පරියාප්ති අර්ථයෙහි පාවිච්චි වෙනවා. ඊට පස්සේ දේශනා කියන අර්ථයන්හි පාවිච්චි වෙනවා. දේශනා කියන අර්ථයෙහි ධම්ම කියන වචනේ පාවිච්චි වෙනවා. ඊට පස්සේ දේශනා කියන අර්ථයෙහි ධම්ම කියන අර්ථය පාවිච්චි වෙනවා. නිස්සත්ත්‍ය නිජීව කියන අර්ථයෙන් මේ ධර්මයේ කියන එක පාවිච්චි වෙනවා. ඒකට අර්ථ ප්‍රධාන වශයෙන් අපි මෙතන කතා කරා හතරක. ධම්ම කියන වචනේ පාවිච්චි වෙනවා කියලා. ඒකට ගුණ. ගුණ කියලා කියන්නේ දැන් යම් තැන්වල තියෙන ගුණාත්මක ස්වභාව පිළිබඳව හඳුන්වනකොට සහ මේ ಗುಣ අගුණ පිළිබඳව හඳුන්වන තැන්වලදී ඒක යහපත් දේ අයහපත් දේ කියලා හඳුන්වන තැන්වලදී ඒක ධම්ම શબ્දයේ යෙදෙනවා. ඒක ධර්මයේ යෙදෙන තැන්වලදී ಗುಣ අර්ථයේ තමයි මේ ධම්ම කියන શબ્දය එතන ඒ තැන්වල යෙදිලා තියෙන්නේ. උදාහරණයක් හැටියට අපි ගත්තොත් එහෙම ගාථාවක් අපි කතා කළොත් නහි ධම්මෝ අධම්මෝච උභෝ සම විපාකිනෝ මේ ලෝකේහි නහි ධම්මෝ අධම්මෝච උභෝ සම විපාකිනෝ ධර්ම අධර්ම දෙක සම විපාක ගෙනල්ලා දෙන්නේ නැහැ. අධම්මෝ නිරයන් නේති ධම්මෝ පාපේති සුගති. අධර්මයේ නිරයට අරගෙන යනවා ධර්මය ඔහු සුගතියට එළවනවා. නහි ධම්මෝ අධම්මෝච උභව සම විපාකිනෝ ධර්ම අධර්ම දෙක සම විපාක ගෙනත් දෙන්නේ අධම්මෝ නිරයන්නේති අධර්මයේ නිරයටපත් කරනකොට ධම්මෝ නේති සුගති ධම්මෝ පාපේති සුගතින් ධර්මයේ සුගතියට පමුණවනවා කියලා ගාථාවක් තියෙනවා. එතකොට මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ ගාථාවේදී අපිට මෙතනදී ධම්ම අධම්ම කියන શબ્ද දෙකේ යෙදিলা තියෙන්නේ ಗುಣ අගුණ කියන තැන්වල. ඒ කියන්නේ කුසල අකුසල කියන තැන අර්ථය තමයි මේකෙදී සූචනය කරන්නේ. මේක තමයි බුදුරජාණන් වහන්සේගේ අදහස බවට පත් වෙලා තියෙන්නේ. ඒක ඒක අර ಗುಣ අර්ථයේහි. ඊට පස්සේ අපිට හම්බෙනවා සමහර තැන්වලදී ආදි කල්යාණ, මජ්ජේ කල්යාණ, පරියෝසాన කල්යාණ මේ එතකොට බුදුරජාණන් වහන්සේගේ ධර්මය ආදි කල්යාණ කොට මධ්‍ය කල්යාණ කොට පරියෝසాన කල්යාණ කරගෙන බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කරනවා වගේ කියන තැන් අපිට හම්බෙනවා. එතනදී දේශනා බුදුරජාණන් වහන්සේගේ දේශනාව පිළිබඳව ඒ දක්වන්නේ. එතන ධම්මසද්දය දේශනාව හඳුන්වන්නේ. ඊට පස්සේ අපිට හම්බෙනවා මේ ධර්මයේ කියන එක බෙදා දක්වනකොට ඉද බික්ඛවේ ඒකච්චේ කුලපුත්තේ ධම්මං පරියාපුනන්තේ සුත්තං ගෙය්‍යං වෙය්‍යා කරණං ආදී ලෙස අපිට හම් වෙන තැන තියෙනවා. එතකොට ධම්මං පරියාපුනන්ති කියනකොට එතන මොකක්ද පුරුදු කරන ධර්මය? එතන පුරුදු කරන ධර්මයේ බවට පත් වෙන්නේ පරියප්ති ධර්මය. බුදුරජාණන් වහන්සේගේ සමස්ත දේශනාව. කලින් දේශනාවත් පරියප්තිය කියන එකත් අතර එතකොට වෙනස මොකද්ද? අතනදී බුදුරජාණන් වහන්සේගේ අර ධර්මයේ පිළිබඳවම තමයි දේශනාව සමස්තය ගන්න නැතුව ඒ අදාළ දේශනාව ආදි කල්ය මධ්‍ය කල්යන පරිවසාන කල්යන කියන තැනකදී ඒකේ දේශනාවේ හිතෙන ස්වභාවය. මුලත් බුදුරජාණන් වහන්සේගේ දේශනාව යහපත්, මැදත් යහපත්, අවසානයත් යහපත්. හැබැයි පරයප්තිය කියන තැනකදී හැම තැනකදීම දේශනා කළ සුත්තගෙය වෙయ్యා කරන ආදී ධර්ම තමයි හඳුන්වන්නේ. ඒකට එතන ධම්ම සද්දේ අර පරයප්ති මේ තැන්වල සියුම් වෙනස්කම් තියෙනවා. ඊට පස්සේ නිස්සත්ත්‍ය නිච්චීව කියන අර්ථයන්නේ. සත්පුද්ගල ස්වභාවයෙන් තොරයි කියන තැන්වල අපිට හම්බෙන කුසල ධම්මා අකුසල ධම්මා අභ්‍යාකත ධම්මා කියන තැන් සහ මේ ස්කන්ධ පංචකයේ කාමාවචරාතේ භූමකා ධම්මා කියන ආදී තැන්වලදී වේදනාස්කන්ධෝ මේ සංඥාස්කන්ධෝ සංඛාරස්කන්ධෝ විඥානස්කන්ධෝ ආදී ලෙස දක්වන ඒ ධර්ම ටික තමයි අපිට හම්බෙනවා ඔන්න ධර්ම හැටියට සංග්‍රහ කරනවා එතනදී නිස්සත්ත්‍ය නිජීව අර්ථය මෙතනදී නිස්සත්ත්‍ය නිජීව කියන අර්ථයෙන් තමයි ධම්ම කියන වචනේ අපිට හම්බෙන්නේ. නිස්සත්ත්‍ය නිජීව කියන අර්ථයෙන්. සත්පුද්ගල භාවයෙන් තොර වූ ස්කන්ධයන්ගේ පැවැත්ම කියන තැනකින් තමයි ධම්ම කියන වචනේ හම්බෙන්නේ. ඒකට මොකද්ද? මනෝ පුබ්බංගමා ධම්මා. මනස කියන දේ, මනෝ කියන එක පූර්වාංගමයි ධර්මයට. විඳින්නේ, හඳුනන්නේ යමක්ද? ඒක තමයි මනසින් දැනගන්නේ. දැනගන්න දේ තමයි අපිට ප්‍රකට වෙලා තියෙන්නේ. දැන ගැනීම කියන දෙයට හසු වෙලා තියෙන විඳීම හැඳිනීම ආදී දේ තමයි. මනස මේ විඳීම හැඳිනීම ආදී ඒ ධර්මයන් මුල් කරගෙනම තමයි පවතින්නේ. ආරම්මනාදී ධර්මයන් මුල් කරගෙනම තමයි පවතින්නේ. හැබැයි පූර්වාංගම වෙන්නේ හැමතැනකටම මනස කියන එක. මනස නැත්තම් ඒ දේවල් වල පැවැත්මක් නැහැ. ඒ නිසා තමයි මනෝ පුබ්බංගම ධම්මා කියලා කිව්වේ. මනස තමයි පූර්වාංගම වෙන්නේ. මනෝසෙත්තා මනෝමයා මනස තමයි ශ්‍රේෂ්ඨතම දේ බවට පත් වෙන්නේ. එතකොට මනෝමයා කියන එකෙන් මනෝමය වූ ඒ කියන්නේ නාමයන්ගෙන්ම සකස් වන මනන කෘත්‍යයන්ගෙන් යුක්ත වන ඒ මනසම තමයි ශ්‍රේෂ්ඨ බවට පැමිණෙන්නේ. මනෝ සෙත්තා සෙත්තා කියලා කියන්නේ ඒක ශ්‍රේෂ්ඨයි කියන එක. ඒ කියන්නේ ඒක හඳුන්වන්නේ මේ විදිහට තමයි මනෝමය ධර්මයන්ගේ මනස තමයි ශ්‍රේෂ්ඨ කොට හඳුන්වන්නේ. ඒ කියන්නේ හරියට රටක් නියෝජනය කරමින් නායකයෙක් යනකොට රටේ ජනාධිපතිවරයාගේ ඒ රට වැසියන් හඳුන්වනවා නියෝජනයේ නායකත්වයෙන්. අන්න ඒ වගේ ඔහු තමයි ශ්‍රේෂ්ඨත්වය. අපි දැන් උදාහරණයක් ඇටියට රුවන්වැලිසෑය හැදුවේ කවුද කියලා අහුවම දුටුගැමුණු රජුරෝ කියලා කියනවා. දුටුගැමුණු රජුරෝ රුවන්වැලිසෑය හැදුවද ඒ හිටපු සේවකයෝ කම්කරු ආදී රජුගේ මෙහෙවීමෙන් හැදුවද? රජුගේ මෙහෙවීම නිසා හැදුවේ අරගොල්ල තමයි. හැබැයි රජු හැදුවා කියන සංඛ්‍යාවට තමයි යන්නේ. එතකොට ඇයි රජුගේ අධිපතිත්වය ප්‍රධානත්වය ඒ වගේ මනස ඉන්ද්‍රිය කෘත්‍ය කරන හැම තැනකදීම මනස ඉන්ද්‍රිය කෘත්‍ය කරන හැම තැනකදීම මනේන්ද්‍රිය එනිසා මන ආයතනය ආයතනයක් වගේම ඉන්ද්‍රිය කෘත්‍ය කරමින් අනිත් ඔක්කොටම එයාගේ බලපෑම සිද්ධ කරනවා මනන කෘත්‍ය කරනවා අන්න ඒ නිසා තමයි ඒක මනස ශ්‍රේෂ්ඨයි කියලා කියන්නේ. ඒ කියන්නේ කුසලසිත ශ්‍රේෂ්ඨයි කියන එක නෙමෙයි. මනෝ කියන මනස ඒ මනන කෘත්‍ය ඒක ශ්‍රේෂ්ඨයි. ඒක ප්‍රධානයි, ජේෂ්ඨයි. එයාගෙන් තමයි අපි සිත කියලා හඳුනගන්නේ. සිත අපිට හඳුනගන්න තියෙන එක ඒ විදිහට. නිසා රූපී ධර්මයක් වුණත් එතන ශ්‍රේෂ්ඨ වෙන්නේ මොකද්ද? මනස කියන එක. මනසාචේ පදුට්ඨේන. මනස පදුට්ඨ වෙනකොට දෘශ්‍ය වුණ මනසකින් නම් අපි යමක් සිද්ධ කරන්නේ ලෝභ ද්වේෂ මොහ සාගත අකුසලයකින් නම් භාසතිවා කරෝතිවා යම කියනවා නම් ක්‍රියාත්මක කරනවා නම් කර්මපත සකස් වෙනවා. තතෝනං දුක්ඛමන්නේති තතෝ එයින් දුක්ඛං අන්වේති. ඔහු අනුව දුක පැමිණෙනවා. අන්වේති කියන්නේ අනුව පැමිණෙනවා කියන එක. හරියට උපමාවක් දක්වනවා. චක්කංව වහතෝ කරා. හරියට ගොනාගේ පසුපස්සේ කරත්තරෝ දෙනවා. ඒ කරත්තය බැඳලා ඉන්න ගොනා යනකොට තබන තබන පියවරක් ගන්න මොකද්ද වෙන්නේ? අර බර දරාගත්ත බර පටවලා තියෙන කරත්ත රෝදයක් ගොනාගේ පස්සෙන් එනවා. ගොනා කොච්චර වේගෙන් දුවන්න බැලුවත් මම අම්මෝ මේ රෝදෙන් ගැලවිලා යන්න ඕනේ මේක තිබ්බොත් බරයි කියලා ඉවරලා යන්න බැලුවත් හරියන්නේ නැහැ. මොකද්ද වෙන්නේ? රෝදය කියන එක ගොනාගේ පියවර පසුපස්සේ පසුපස්සේ එනවා වගේ චක්කංව වහතෝ පදං. එතකොට ඒ පදයේ අනුව ඔහුගේ පියවර අනුව පැමිණෙනවා. එතකොට අන්න ඒ වගේ කර්මය තමන් පසුපස පැමිණෙනවා කියන එකයි බුදුරජාන් වහන්සේ මේ ගාථාව තුළදී දේශනා කරලා තියෙනවා. ඒ වගේම ඡායාව අනපායිනී කියලා අපිට දක්වනවා. අපිට තමන් අත්මහැර යන සෙවණැල්ල වගේ තමන් කර සුගත කර්මය තමන්ගේ සිත හොඳින් තබා ගත්තට පස්සේ ප්‍රසන්න මට්ටමක තබා ගත්තාම කුසල් වලින් නැති පිරිසුදු මට්ටමක තබා ගත්තාම ඒ කුසල විපාකය තමන් කරා පැමිණෙනවා. මේක තමයි බුදුරජාණන් වහන්සේ ධම්මපදයේදී අපිට මේ ගාථාව දකින්න පුළුවන්කම තියෙන බුදු දේශනාවෙහි ධම්මපදත්ත කතාවේදී ওই පිළිබඳව ඊටාම දීර්ඝ අර්ථ සංවර්ණනාවකුත් අපිට දැක ගන්නට පුළුවන්කම තිබෙනවා චක්කුපාල තෙරුන් වහන්සේගේ කතා වස්තුව සමග ඊට පස්සේ අපිට ප්‍රශ්නය හැටියට යොමු වෙලා තියෙනවා ඥාන සංප්‍රයුක්ත සහ විප්‍රයුක්ත යන්නේහි ඥාන යන අර්ථයන්හි අර්ථ පැහැදිලි කර දෙන්නට කියලා. මෙතනදී ඥාන කියලා කියන්නේ ප්‍රඥා චෛතසිකය කියන එක. ප්‍රඥාව කියන දේ නැත්නම් අමෝහ කියන ධර්මය. අමෝහය නැමැති චෛතසික ධර්මය. කුසල හේතුව තමයි ඥානය කියලා මෙතනදී කියන්නේ. ඒකට ඥාන කියන එකේදී ප්‍රඥා නැමැති අමෝහ නැමැති චෛතසිකයේ කුසලයේහි භාවිතය කියන අර්ථය තමයි කතා කරන්නේ. ඒක සම්ප්‍රයුක්තයි කියන එක යෙදිලා තියෙනවා. සමහර සිත්වල ඒක යෙදෙන්නේ නැහැ. කම්මස්සගත සම්මාදිට්ඨිය ආදී යෙදෙන තැන්වලදී ඒක ප්‍රඥාව තමයි ඒක කර්මයේ කර්මඵලය පිළිබඳව දැනගන්නවා කියන එකත්. සමහරවිට මිත්‍යා දෘෂ්ටි ගත්ත කෙනෙක් හැබැයි ආ මිනිස්සු පව් කියලා හිතාගෙන ඒ තැන්වල දන් දෙනවා. ඒ තැන්වල දන් දුන්නා කියලා. එයාට අමෝහයේ කර්මයේ කර්මඵලය පිළිබඳව තේරුම් ගන්න හේතුඵල ධර්ම පිළිබඳව දැක්ම නැහැ. නිසා හේතුඵල ධර්ම පිළිබඳ අවබෝධයක් නැති නිසා එයාට ඒ ගැන තේරුම් ගන්න පුළුවන් කමකට යන්නේ නැහැ. ඒක නිසා ඒක ප්‍රඥා චෛතසිකයේ යෙදීමක් නැහැ. නිසා ඒ හිතේ දෙන කුසල හේතු දෙකයි. අලෝභ, අදෝස විතරයි. අමෝහය දෙන්නේ ප්‍රඥාවේ දෙන්නේ. ඒකට ඥාන විප්‍රයුක්තයි කියලා කියන මේ කුසල්සිත. ඥාන සංප්‍රයුක්ත වෙනකොට ඒ සිතේ කම්මසගත සම්මාදිට්ඨිය යෙදීම තියෙනවා. ඊට පස්සේ තව ප්‍රශ්නයක් යොමු වෙනවා. ප්‍රඥප්තිය නාමයක්ද රූපයක්ද සහ විඥාණය ත්‍ිතිය හරහා බාහිරව දකින දරුවා නාමයක්ද රූපයක්ද යන්න පැහැදිලි කර දෙන්න කියලා. ප්‍රඥප්තිය කියලා කියන්නේ පැනවීමක් කියන එක. පැනවීම රූපෙකුත් නෙමෙයි. පැනවීම කියන එක අපිට ස්කන්ධයකුත් නෙමෙයි. නාමයක් නෙමෙයි කියලා අහනකොට ස්කන්ධයක් නෙමෙයි. හැබැයි පැනවීම කියන එක අපිට ආයතනයකට සංග්‍රහ කරනවා නම් ධම්මායතනයට සංග්‍රහ කරන්න පුළුවන්කම තියෙනවා. පැනවීම කියලා කියන්නේ අපි මේ හදාගත්ත සකස් කරගත්ත ප්‍රඥප්තියෙන්. ප්‍රඥප්තිය කියන දේ පිළිබඳව ඒකේ ක්ෂය භාවයක් ආදී කතා කරන්නට පුළුවන් කමක් ඇත්තේ නැහැ. එනිසා ප්‍රඥප්තිය කියන ධර්මයේ පිළිබඳව කතා කරනකොට එහි අනිත්‍ය ආදී භව වශයෙන් දක්වන්නේ නැහැ. ඒකට හේතුව තමයි ප්‍රඥප්තිය කියලා කියන්නේ ස්කන්ධයක් නොවන නිසා. ප්‍රඥප්තිය ස්කන්ධයක් වුණොත් ඒක අනිත්‍ය වෙනවා. ප්‍රඥප්තිය කියලා කියන්නේ ඒ නාම ධර්මයක සමவாய තුළ අරමුණු කරගන්න දෙයක්. අරමුණු කරගන්න දෙයක්. එතකොට ඒ අරමුණු කරගන්න දේ ප්‍රඥප්තිය වෙනකොට ඒ ප්‍රඥප්තිය ස්කන්ධයක් බවට පත් වෙලා නැහැ. ප්‍රඥප්තිය අරමුණු කරන්න පුළුවන් වුණාට ප්‍රඥප්තිය ස්කන්ධයක් නෙමෙයි. නිවන අරමුණු කරන්න පුළුවන් වුණාට නිවන ස්කන්ධයක් නෙමෙයි. ප්‍රඥප්තිය අරමුණු කරන්න පුළුවන් වුණාට ප්‍රඥප්තිය ස්කන්ධයක් නෙමෙයි. ස්කන්ධ ටික වැය වෙලා තියෙනවා ප්‍රඥප්තිය අරමුණු කරන්න. හැබැයි ප්‍රඥප්තිය අනුස්කන්ධය නෙමෙයි. ඒකට ප්‍රඥප්තිය අනුව ඒක පනවගත්ත දේ පනවගත්ත දේට ස්කන්ධ වැය වෙලා තියෙනවා. එතකොට ස්කන්ධ ධර්මයේ ධර්ම යම් ආකාරයකට පිහිටීම තුළ කියන ස්කන්ධ ධර්ම යම් ආකාරයකට ඉපදීම තුළ අරමුණු කරගත්ත දේ ස්කන්ධයන්ගේ පිහිටීමට ඒක උදව් වෙලා තියෙනවා. ඒක අපිට ඒ විදිහට අපි අරමුණු කරගැනීම තුළ ප්‍රඥප්තිය කියන දේ ස්කන්ධයන්ගේ පැවැත්මට උදව් වෙලා තියෙනවා ආරම්මණය විදිහට. හැබැයි ආරම්මණය විදිහට උදව් වුණා කියලා ඒක ස්කන්ධ වශයෙන් නොදැක්ක යුතුයි. සාර ඒකේ අනිත්‍යතාව ආදී වශයෙන් අපිට දකින්න පුළුවන් කමකුත් නැහැ. නාම ධර්ම කියලා අහනකොට නාමයක් හැටියට කියන්න පුළුවන්. හැබැයි නාමයක් හැටියට කිව්වා කියලා ඒක ස්කන්ධයක් හැටියට කියන්නේ නැහැ. ඒක ටිකක් මේ ඔබ නුවණින් විමසා බලන්නට ඕනේ කාරණාවක්. ස්කන්ධයක් හැටියට කියන්නේ නැත්නම් ඒක රූපයක් නෙමෙයි වේදනාවක් නෙමෙයි සංඥාවක් නෙමෙයි සංස්කාරයක ඔය චිත්තජයසික ධර්මයන්ට අයිති දෙයක්ුත් නෙමෙයි ප්‍රඥප්තිය යනු උදෙක්ම අර ධර්ම සමவாய තුල අපි ඇති කරගන්න දෙයක්. ඒකෙන් ඇති කරපු වැඩ කොටස. ඒකෙන් ඇති කරපු ක්‍රියාත්මක වීම කියන එක තුල තමයි අපිට ප්‍රඥප්තිය ප්‍රකට වෙලා තියෙන්නේ. ප්‍රඥප්තිය යනු ඒ විදිහට ප්‍රකට වුණ දෙයක් මිසක සකස් වුණ දෙයක් නෙමෙයි ප්‍රත්‍යයන්. ප්‍රත්‍යයන් සකස් වුණ දෙයක් නෙමෙයි. ඒ නිසා ප්‍රඥප්තිය කියන දේ කවුරු අරමුණු කළත් ඒ ප්‍රඥප්තිය ඒ අරමුණු කරන කෙනාට ඒ විදිහට දැනගන්න පුළුවන්කම තියෙනවා. එයා පනෝගත්ත දේ ඒ විදිහට දැනගන්න පුළුවන්කම තියෙනවා. ඒක තමයි ප්‍රඥප්තිය කියලා කියන්නේ. ඊට පස්සේ විඥානට්ඨිතිය හරහා බාහිරව දකින දරුවා නාමයක්ද රූපයක්ද යන්න පැහැදිලි කර දෙන්නේ. බාහිර දරුවා දකිනවා කියන තැනක විඥානට්ඨිතිය කියනකොට ඒක අපි දරුවා දකිනවා කියන එක සම්පූර්ණම ඒක අවිද්‍යාව තුල බාහිර රූපය හෝ දරුවා කියලා කල්පනා කරනවා එහෙම නැත්නම් වේදනා සංඥා සංඛාර විඥාන ටික හෝ දරුවා කියලා කල්පනා කරන තැනකදී තියෙන සත්පුද්ගල බවනේ එතකොට ඒක නාම රූප කියන ධර්ම සමவாய පිළිබඳව මාර්ගෙන තියෙන්නේ මේ සමස්ත ඝණය පිළිබඳවයි අපි දරුවා කියලා ව්‍යවහාර කරලා තියෙන්නේ ඔබ දැකලා තියෙනවානේ අර සමහර වෙලාවට ක්‍රීඩා උත්සව ආදී දේවල් වලදී අර පාට ඇඳගත් අය රටේ කොඩිය විදිහට කොඩිය ලෙල දෙන විදිහට හිට මේට දුවනවා. ඈලුතෙන් නම් එක එක ඩ්‍රෝන් කැමරා විදිහට එක එක අහසේ යම් යම් රටා මවන ඔබ දැකලා ඇති. ඒකට එක ඩ්‍රෝන් කැමරා එකක ඒ රටාව තිබුණේ නැති වුණාට ඒ ඩ්‍රෝන් කැමරා රාශියක එකතුව තුල අපිට ඒ රටාවක් දකින්න පුළුවන්කම තියෙනවා. නැතිනම් අපිට කොඩියක් දකින්න පුළුවන්කම තියෙනවා. සමහරට මිනිස්සෙක් දකින්න පුළුවන්කම තියෙනවා. හැඩ රටා අපිට පේනවා. ඒකට හැඩ රටාව පේනවා කියන එකේදී අර එක එක ඩ්‍රෝන් කැමරා වගේ එක එක ස්කන්ධ පංචක ගත්තාම ඒකක්වත් කෙනා පුද්ගලයා දරුවා වෙලා නැහැ. දරුවා නොවුණු අනාත්ම ධර්ම ටිකක් අපි පේන තැනක අපි දරුවා කියන බව ඒ ගණය තුළ අපි දරුවා උපද්දගෙන තියෙනවා. එතකොට අන්න ඒක තමයි ගැටලුව තියෙන්නේ. දරුවා ඉපදිලා තියෙන්නේ මොකක් තුළද? දැන් ප්‍රශ්නය අපිට විමසන්නේ බාහිර දකින දරුවා නාමයක්ද රූපයක්ද කියන එකනේ. ඒක නාමයක් හරි රූපයක් හරි කියන්න බෑ. වේදනාව දරුව නෙමෙයි. සංඥාව දරුව නෙමෙයි. සංඛාරයේ දරුව නෙමෙයි. විඥානයේ දරුවක් නෙමෙයි. රූපේ දරුවක් නෙමෙයි. දැන් දරුවා කියන්නේ මොකක්ද? දරුවා වුණ එකක්වත් මේ ස්කන්ධ පහේ ඇත්තෙත් නෑ. මේ පහෙන් තොරව දරුවා කියලා යමක් තිබෙත් නෑ. මේ පහ දරුවා වුණෙත් නෑ. එහෙනම් මොකද්ද දරුවා වුණේ? මේ ස්කන්ධ ධර්ම රාශියක් හටගෙන නිරුද්ධ වෙන තැනක මේ රාශියම එකතු කරලා අරගත්ත කෙනෙකුට ඝනත්වයේ තුල දරුවා කියන බව විඳින්න පුළුවන්කම හම්බෙලා තියෙනවා. ඒක විඳින්න පුළුවන්කම ලැබිලා තියෙන රූපයේ දරුවා කරගත්ත බව විඳින්න පුළුවන්කම ලැබිලා තියෙන්නේ අවිද්‍යාවෙන් ඇති කරගත්ත දෙයක ප්‍රතිඵලයක් විදිහට මිසක අවිද්‍යාවෙහි ලැබෙන දෙයක් විදිහට මිසක දරුවා කියන එක විඳින්න පුළුවන්කම ලැබිලා තියෙන්නේ ඒක ලැබිලා ලැබිලා නැහැ ස්කන්ධයක් විදිහට අප කරා පැමිණිලා නැහැ. දරුවා කියන එක ස්කන්ධයක් අප විදිහට අපි කරා පැමිණිලා නැහැ. ඒ නිසා ඒ නාමයක් දරුවා නෙමෙයි රූපයක් දරුවා නෙමෙයි. නාම රූප ධර්මයක නාම රූප බව නොදන්නකම නිසා දරුවා කියන එක අපි විඳිනවා. දැන් දරුවා කියන එක විඳින තැනට නාම රූප ධර්මයක් කියන යථා ස්වභාවය අවබෝධ කරගත්තොත් එයාට දරුවා කියන එක නාම රූපයේ පැත්තේ පණවන්න පුළුවන් කමක් නැත්තේ. තමන් විඳින දරුවා කියලා විඳින කර්ම විඥානයේ අත්දැකීම කර්ම විඥානයේ හිතෙන මායාව කියලා කියන්නේ හැම වෙලාවකදීම ඒ නැති දෙයක් ඇති හැටියට ගන්න එක. නිසා දරුවා කියන්නේ නාමය හෝ රූපය වුණොත් දරුවගෙන් මිදෙන්න බෑ කාටවත්. දරුවා කියන්නේ නාමයේවත් රූපයේවත් නෙමෙයි. දරුවා කියන්නේ නාම රූප ධර්මතේ පිරිසිඳ නොදන්නා තැනක ඝනත්වයෙන් ඇසුරු කරගත්ත තැනක අවිද්‍යාවෙන් ඇති කරගත්ත දෙයක් කර්ම විඥානයේ අත්දැකීමක්. ඒක රූපේ විඥානත් හිතියක් කරගෙන වේදනාව සංඥාව සංඛාරයේ විඥානයේ විඥානත් හිතියක් කරගෙන ඒ පේන පැත්ත අපි දරුවා කියන එක විඳිනවා. ඒක විඳින්නේ සම්පූර්ණම මනෝවිඥානයේ පැත්තෙන්. මනෝවිඥානයේ පැත්තෙන් විඳින එකට අර බහැර නාම රූප ධර්ම උදව් වෙලා තියෙනවා. ඒක උදව් කරගත්ත තැනක ඒකේ අනිත්‍යතාවය නොදන්න තැනක තමයි අපි මේ ධර්මයන් පිළිබඳව විඥානත් හිතියක් කරගෙන මේ දරුවා කියන එක විඳින්නේ. දරුවා කියන එක අවිද්‍යාව ප්‍රහීන කරගත්තොත් ඔබට ස්කන්ධ ටික දරුවා කියලා ගන්න වැරදි සංඥාවක් නැති වෙනවා. ඒකෙන් කියන්නේ දරුවා දැනගන්න බැරි වෙනවා කියන එක නෙමෙයි. දරුවා කියලා ඔබ දැනගන්න තැනක දැනගන්න දෙයක් හැටියට ඒක ඝනත්වයක් හැටියට ඔබ දන්නවා. එතන කෙනෙක් ඉන්නවා කියලා ඔබ රැවටෙන්නේ නැහැ. රැවටෙන්නේ නැතිව ඉන්න පුළුවන් අවබෝධයක් ඔබට ඇති වෙලා තියෙනවා. ඊට පස්සේ අපිට ප්‍රශ්නයක් හැටියට යොමු වෙලා තියෙනවා. බුද්ධෝත්පාද කාලයේ පසේ බුදුරජාණන් වහන්සේලා පහළවන්නට පුළුවන්ද කියලා. බුද්ධෝත්පාද කාලයක පසේ බුදුරජාණන් වහන්සේලා කවදාවත් පහළවන්නට පුළුවන් කමක් නැත්තේ. ඒක අභෞවේ දෙයක්. ඒක අට්ඨාන කාරණාවක්. ඒක බුදුරජාණන් වහන්සේම පැහැදිලි කරලා තියෙනවා. සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් හෝ පච්චේක බුදුරජාණන් වහන්සේ නමක් හෝ සක්විති රජ කෙනෙක්. අපුබ්බ අචරමව කියන්නේ පෙර පසු නැතුව එකම කාල පරිච්ඡේදයක ලෝකයේ තුල උපදිනවා කියන එක. මේ ලෝකයේ අට්ඨාන අනවකාශ කාරණාවක් හැටියට දේශනා කරලා තියෙනවා. ඒ නිසා පසේ බුදුරජාණන් වහන්සේලා ලෝකයේ තුල බුද්ධ ශාසනයක් තියෙනකොට පහළ වෙන්නේ නැහැ. ඒ වගේම ලෝකයේම යටත් කරගන්න ධර්ම රාජ ධර්මයෙන් ලෝකේ පාලනය කරන ශක්තිත රජ කෙනෙකුත් බුද්ධ ශාසනයක් පවතිනකොට ලෝකයේ තුල පහළ වෙන්නේ නැහැ. ඒකට ඒක තමයි ධර්මයේ බවට පත් වෙන්නේ. ඊට පස්සේ අපිට ප්‍රශ්න කීපයක් යොමු වෙලා තියෙනවා. ඇසයි රූපයයි කියන්නේ රූප කියලා දේශනාවල සඳහන් වෙනවා. ආයතනවල නාම රූප දෙකම තියෙනවද කියලා පැහැදිලි කර දෙන්නට කියලා. ඇසයි රූපයයි කියන්නේ රූපායතනය තමයි. හැබැයි ආයතන කෘත්‍ය පිළිබඳව දක්වනකොට මේක කියන්නේ ආයතන කියන එක නෙමෙයි චක්කායතනය කියලා කියන්නේ චක්කු ප්‍රසාදයම තමයි එතන ආයතන කෘත්‍ය කියලා කියන්නේ. රූපායතනය කියලා කියනකොට වර්ණ රූපේ තමයි රූපායතනය කියලා කියන්නේ. හැබැයි මෙතන ආයතනයක් කියනකොට චක්කායතනයේ තියෙන්නේ රූපායතනයේ තියෙන්නේ ආයතන කෘත්‍යයක් වෙනකොට තමයි අපිට ඒක හම්බ වෙන්නේ. කියන්නේ ඇහැට රූපේ නොපෙනුණා නම් ඔබට රූපේ ගැන රූපායතනයක් තියෙන්න පුළුවන් කමක් නැහැ ඔබට. චක්කායතනයේ තියෙන්න පුළුවන් කමක් නැහැ රූප පේන බව ඔබට නැත්තම් රූප පේන බව නැත්තම්. එහෙනම් මොකද්ද තියෙන්න පුළුවන්? ඇහැට රූපේ පේන තැනක ඒක දැනගන්න සිතකුත් උපදිනකොට එතන වේදනාව ස්පර්ශයේ වේදනාව සංඥාව චේතනාව විඥානය කියන ධර්ම ටික ඇතිකල්හි තමයි ඔබට චක්කායතනය පිළිබඳව ඇති බවට යන්නේ රූපායතනය ඇති බවට යන්නේ ඒ නිසා ආයතන කෘත්‍ය පිළිබඳව දක්වනකොට අර ටිකක් දක්වනවා හැබැයි ආයතනය කියන්නේ මොකද්ද කියලා හුවොත් අර කියන එක වේදනාව චක්කායතනය කියන්න බෑ සංඥාව චක්කායතනය කියන්න බෑ ඒවා එහෙම ආයතනය හැටියට කියන්නේ නැහැ. ආයතන කෘත්‍ය ගැන කතා කරනකොට මේ ටිකත් එක්කම තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. ඒ නිසා එතනදී මේ ආයතන කෘත්‍ය අපි හඳුනා ගැනීම තමයි වැදගත් වෙන්නේ. ක්‍රියාව ආයතනයක් විදිහට ක්‍රියාත්මක වෙන්නේ මේ නාම රූප කියන ධර්ම සමவாயකින්මයි ආයතන කෘත්‍ය ක්‍රියාත්මක වෙන්නේ. හැබැයි ආයතනය බවටපත් වෙන්නේ ඇහැ ප්‍රසාද රූපේ. රූපායතනය බවටපත් වෙන්නේ වර්ණ රූපේ. ඒක රූපස්කන්ධයේහිලා සංග්‍රහ වෙනවා. ඊට පස්සේ ඒ ආයතනය ඇති කරන්න හේතු වන චක්කු විඥානය ඇති වුණ තැන වේදනා සංඥා සංඛාර ඒ ස්කන්ධයන්ගේ විඥානයේ විඥාන ස්කන්ධයන්ගේ සංග්‍රහ වෙනවා. ඒ විදිහට ආයතන කෘත්‍ය වෙනම අපි හඳුනා ගන්නට ඕනේ. ආයතනය අපි වෙනම හඳුනා ගන්නට ඕනේ. ආයතන කෘත්‍ය වීමක් නැතුව ආයතන පනවන්න බැරි නිසා අර චක්කු විඥානය සහ ඒහා සම්ප්‍රයුක්ත නාම ධර්ම නැතුව ඇහැ සහ රූප පැනවීමක් කරන්න බෑ. ඊට පස්සේ පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව නිරුද්ධ වෙනවා කියන එක පැහැදිලි කර දෙන්නට කියලා ඉල්ලනවා. පෙර නොතිබී හටගෙන ඉතුරු නැතුව නැති වෙනවා කියලා කියන්නේ අතීතේ තිබිලා එනවා නෙමෙයි දැන් ඇහැට රූපේ වර්ණ රූපයක් එනකොට වර්ණ රූපය කලින් තිබිලා එනවා නෙමෙයි අලුතෙන් මේ මොහොතේ ඇහැට පතිත වෙන්නේ ඒ පතිත කරගන්න ඇහත් මේ මොහොතේනේ ඇහැ තියෙන්නේ පෙර නොතිබීම තමයි ඇහැට රූපේ පැමිණුනේ ඒක දැනගන්න සිත රූපේ ඇහැට ආවා කියන බව දැනගන්න සිත උපදින්නේ පෙර තිබිලා නෙමෙයි. එහෙනම් මේ තුන් දෙනාගේ එකතුවට තමයි අපි පෙනීම කියලා කියන්නේ. පෙනෙන බව කලින් තිබිලා එන එකකුත් නෙමෙයි. මේක දැන් අනාගතයට ඉතුරු වෙලා තියෙන එකකුත් නෙමෙයි. මේ හේතු ටික මේ මොහොතේම බිඳෙනවා. නිකන් සාමාන්‍ය ලෝක විදිහට හිතුවත් මේ තප්පරේන වර්ණ රූපේ නෙමෙයි ඊළඟ තප්පරය සමවට එන්නේ අලුත් එකක් නේ. ඒකට ඒක ගෝචර කරගන්නේ නැහැ. කෙනෙක් හිතාගෙන ඉන්නවා නම් එක දිගට තියෙන එකක් කියලා නෑ ඒත් මේ තප්පරයක් පරණ වෙච්ච එකක් නේ මේ කියන්නේ බොහොම රළුව මට්ටම එතකොට ඒ උපදින හිත මේ වෙලාවේ ආපු රූපේ දැනගන්න හිතනේ එතකොට ඒ පේන පැත්තේ ඇත්ත අලුතෙන්ම ඉපදුණු හේතු ටිකකින් ඇතිවුණු ඵලයක් පෙනීම කියන එක ඇහෙනවා කියන එක අලුතෙන්ම ඉපදුණු ඵලයක් විඳිනවා දැනගන්නවා කියන ඒවා අලුතෙන්ම ඉපදුණු ඵල ඒක කලින් ඉපදිලා ආපු දේවල් නෙමෙයි ඒ නිසා තමයි පෙර නොතිබීම හටගන්නව, ඉතුරු නැතුව නැති වෙනවා කියලා අහුත්වා සම්භූතං උත්තාන භවිස්සති කියලා කියන්නේ. ඒ වගේම අපිට ප්‍රශ්නයක් යමු වෙනා තව ප්‍රශ්නයක් රූපේ අනිත්‍යතාවය දැක අඟුලිමාල ගිහි කල ඝාතන මේ පවා ඝාතන පවා අභිබවා නිවන් දැක්කා එහෙනම් රූපය රූපයක් දැකීමක් පමණක් නිසා මව මැරීම ආනන්තරයේ අකුසලයක් වන්නේ කෙසේද අජාසත් රජු වනාසා යන විට ආනන්ද හිමියමතු බුදු හිමි රජු පියා නොමරා සිටිනා සෝතාපන්න වන පවසා තිබේ. අනෙක් දෙය බුදුරජාණන් වහන්සේ ගිහි අඟුලිමාල දෙස බැලුවේ එදින ඔහුගේ මව ඔහු සොයා පැමිණෙන බව දැනගෙන එදින මාතෘ ඝාතනය වුණොත් මේ භවයේ අඟුලිමාලට නිවන් දැකිය නොහැකි වන බැවිනි. එතකොට මේ විදිහට ප්‍රශ්න යොමු කරලා තියෙනවා. ප්‍රශ්නේ කෙටියෙන් රූපේ සත්වයක් පුද්ගලයෙක් නොවේ නම් පියාඝාතනය මව්පියා ඝාතනය අනන්තර අකුසලයක් වන්නේ කෙසේද? ඒ නිවනට බාධාවක් වන්නේ කෙසේද කියලා විමසලා තියෙනවා. එතකොට ප්‍රශ්න කිහිපයක් එතන තියෙනවා. නමුත් අපි ගත්තොත් ප්‍රධාන වශයෙන්ම බුදුරජාණන් වහන්සේ ඇයි අජාසත්ව රජු ඒක කරන්න කලින් එතනට වැඩම නොකළේ කියලා අපි බැලුවහම බුදුරජාණන් වහන්සේ සත්‍යංගේ ආශ්‍රයනුසේ ඥානය දන්නවා. සත්‍යයන්ගේ නුවණ මොහු කුරා යෑමක් දන්නවා. අජාසත් රජුරවන්ට ඒ කාලේ වෙනකොට දැන් බුදුරජාණන්සේ ළඟට ඇවිල්ලා එදා සෝතාපන්න වෙන්න තිබ්බා. ඒක ඒ ධර්මය මේ එදා අහපු වෙලාවේ අර අකුසලේ නොවි තිබුණා. හැබැයි ඊට කලින් එයාගේ ප්‍රඥා මට්ටම නුවණ මොහු කුරා යන්න ඒක ඒ මට්ටමකට එයාගේ මට්ටම තිබුණේ නැහැ. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ එතනට වැඩම නොකළ එදා ගිහිල්ලා කිව්වත් ඒක නිකන් මේ ප්‍රයත්නයක් විතරයි. ඒ නිසා එතනට වැඩම කළේ නැහැ. හැබැයි අඟුලිමාල තෙරණාසුන් වහන්සේ පාරමිතා පුරාගෙන අරගෙනවිල් තියෙන බුදුරජාණන් වහන්සේලාගෙන් විවරණ ලබාගෙන ආපු උතුමන් වහන්සේ නම. ඒ නිසා බුදුරජාණන් වහන්සේ බඳු අය ළඟට බුදුරජාණන් වහන්සේලා වැඩම කරන සුදුසු අවස්ථාව නම් ඒක නිසා තමයි බුදුරජාණන් වහන්සේ අතනට නොවැඩින්නටත් මෙතනට වඩින්නටත් හේතුව බවට පත්වන්නේ. ඊට පස්සේ අපිට මේ ආනන්තරිය අකුසලයේ පිළිබඳව අපි සලකා බලන කල කර්මය පිළිබඳව අපේ විෂය පරාසය ගත්තොත් අපිට හිතන්න පුළුවන් විෂය සීමාවක් නැහැ. කර්මය පිළිබඳව බලපාන්නේ චේතනාහම් භික්කවේ කම්මං වදාමි තමයි. චේතනාව තමයි කර්මයේ බවට බලපාන දේ බවට පත්වන්නේ. රූපය කියන දේ ප්‍රත්‍ය වෙන්නේ නැහැ කියලා කොතනකදවත් කියන්නේ නැහැ. රූපය කියන එක ප්‍රත්‍ය වෙන්නේ නැහැ කියලා කියන්නේ නැහැ කොතනකදවත්. කර්මය සිද්ධ වෙන්න රූපය ප්‍රත්‍ය වෙනවා. එතකොට ආනන්තරී අකුසලයේ කියන එක ලෝකේ කම්ම නියාමතාවයක් තියෙනවා. බීජ නියාමයේ වගේම ලෝකේ කම්ම නියාමතාවයක් තියෙනවා. කම්ම නියාමතාවය කියන එකේ ස්වභාවය තමයි යම් කර්මයක් කළොත් ඒ කරපු කර්මය නියත කර්මයක් වුණොත් නියත විපාකයක් තියෙනවා. ඒක නියත වෙලා ඉවරයි. ආනන්තරය අකුසලයේ කියන්නේ නියත කර්මයක්. නියත කර්මයක් කියන්නේ එහි විපාක නියතයි කර්ම කර්ම විපාක යනුව ඒක කර්මයට නියතියක්. ඒක ඉක්මවා යන්න බෑ කෙනෙකුට. ඒක අවිභා යන්න බෑ. ඒක තමයි කම්ම නියාමතාවය. කම්මක් ප්‍රය කරනවා කියන තැනක කර්මක් ක්ෂය කරන්න බෑ අර අකුසලයේ බලවත් වෙලි. ඒක එයාගේ ප්‍රායෝගික ජීවිතයේ කම්ම නියාමය යාට දැනෙන්නේ කොහොමද? එයා කළ කටයුත්ත වෙනුවෙන් යාට පසුතැවීම් විදිහට දැනෙන්නේ. එතකොට එයාට මාර්ගය උපදවන්න බෑ. කෙනෙකුට හිතන්න පුළුවන් එහෙම වෙන්නේ නැහැ. ඒක ඉක්මවුවොත් හරි නේද කියලා. ඔව් එහෙම කියන්න පුළුවන්. ඉක්මවුවොත් ඒක හරි. ඉක්මවන්න බෑ ඒක. එච්චර බලවත් කර්මයක් එතන තියෙනවා. එනිසා ඒ කර්මය තමන්ට තමන්ගේ හිත වැඩෙනකොට ඒක ස්මතුව පේනවා. සීලයේ අඩුව තියෙන කෙනෙකුට මාර්ගයේ වැඩෙනකොට ඒ සීලයේ අඩුව ස්මතුව පේන්න පටන් ගන්නවා. ඒක හිත වැඩෙනකොට තියෙන ස්වභාවය. එතකොට අර කෙනාට තමන් කර අකුසලයේ නැවත නැවත එනකොට ඒ හිත විසිරෙනවා. ඒ හිත අර ප්‍රබල තැනකට යන්නේ නැහැ. ඒක ඒ විදිහට තමයි යාට දැනෙන්නේ. හැබැයි යා නියත කර්මයක් විදිහට ඒ නිසා ඒක කම්ම නියාමතාවය අනුව ඒක නියති නියති ඒක දුගතියට. සෝතාපන්න මාර්ගයටපත් වෙනකොට එයා නියතයි නිවනට. ඒ වගේම අකුසලයේ පැත්තෙන් ඒක නියතයි ඒක දුගතියට. ඒක නියතියක්. ඒක වෙනස් වෙන්නේ නැහැ. ඒක ඒක නියත ධර්ම. ඒ නිසා මේ අනියත ධම්ම නියත ධම්ම කියලා කොටස් දෙකක් තියෙනවා. ඒක නියත ධර්මයක්. ඒක වෙනස් වෙන්නේ නැහැ. මොන විදිහකටවත් ඒක වෙනස් වෙන්නේ නැහැ. දුගතියට නියතයි. ඒක ඒක තමයි ඒකේ තියෙන න්‍යාමය. බීජ න්‍යාමය ඇතුලේ අබයටයක් හිටෙවොත් ඒක දෙල් හැදෙන්නේ නැහැම තමයි ඒක. දෙල් හැදෙන්නේ නැහැමයි. මොකද ඒකේ ඒකේ න්‍යාමයක් තියෙනවා. ඒකෙන් හැදෙන්නේ අබමයි කියලා. ඒ නිසා ඒ න්‍යාමයට අනුව තමයි දේවල් වැඩ වෙන්නේ. ක්‍රියාත්මක වෙන්නේ. කර්මයේ න්‍යාමයක් තියෙනවා. ඒක නියත කර්මයක්, නියත විපාකයක් ලැබෙනවාමයි. එසේ ඉක්ම යන්න පුළුවන් කමක් නැත්තේ. බලය අඩු කරන්න පුළුවන්. අජාසත් රජු රෝකලේ බලය අඩු වුණානේ යාට. එයා කරපු කුසලයේ විපාකයේ බලවත් වුණා. ඒ නිසා ඒ දුගතියට ගියා. හැබැයි අපිචේට යන්නේ නැතුව එයා ඊට වඩා දුක ආශය අඩු අපායකට තමයි ගියේ. නිසා බලය අඩු කරන්න බලා හැබැයි දුගතියට යනවා කියන එක නියත ධර්මයක් ඒක වෙනස් වෙන්නේ නැහැ. ඒ වගේ මේක මාර්ගයට ඇයි බාධා වෙන්නේ කියලාම අර විදිහට තමයි යාට මාර්ගයේ වඩනකොට ඒක ප්‍රකට වෙන්නේ. හිත වඩනකොට හිත දියුණු වෙනකොට ඒක ඉක්මව යන්න බැරුව යාට ඒක නැවත නැවත සිහි කිරීම විදිහට සිත එකඟ වෙන්නේ නැති තැනට යාටපත් වෙනවා. ඒක ඒ අකුසලයේ හිතෙන ස්වභාවය බවටපත් වෙනවා. ඇයි ආනන්තර අකුසලයක් එහෙම බලවත් වෙන්නේ කියලා අහුවාම මේක බලවත් වෙන්න හේතුව තමයි ඒ තමන්ගේ හිතේ තිබෙන රළු ස්වභාවය. ඒ වගේම ආනන්තරය අකුසලයේ කියන එක ඇයි එච්චර බලවත් අකුසලයක් වෙන්නේ කියලා කිව්වම රූපය ප්‍රත්‍ය වෙනවා සිත උපදින්න. ආරම්මන ප්‍රත්‍ය ආදී වශයෙන් ප්‍රත්‍ය වෙනවා වගේම සිත උපදින්න රූපේ ප්‍රත්‍ය වෙනවා. ප්‍රත්‍ය වෙන්නේ නැතුව සිත උපදින්න බෑනේ. ඒ කියන්නේ ප්‍රත්‍ය ධර්ම නැතුව රූපයත් ප්‍රත්‍ය වෙනවා සිත උපදින්න. ඒකට රූපය ප්‍රත්‍ය වෙනකොට කර්මයේ බවටපත් වෙන්නේ චේතනාව. ඒක හරි. රූපේ නෙමෙයි. හැබැයි රූපය ප්‍රත්‍ය වෙලා තියෙනවා. එතකොට තමන් මේ සිත පවත්වන, කර්ම චේතනාව පවත්වන මේ වස්තු රූපය ඇතුළු මේ මේ කියන කය උපදව ගන්න මේ සිත උපදින්න වස්තුව මේ සිත පවත්වන්න අවශ්‍ය දේ නිර්මාණය කරන්න හේතුව බවට පත්වන්නේ මොකක්ද? ඒකේ හේතුව බවට පත්වන්නේ අර මෞපියංගේ එකතු වීම නිසා සකස් වන ඒ රූපය තමයි මුලින්ම ප්‍රතිසන්දි වශයෙන් බැස ගන්න හේතුනේ. ඒක තමයි මුල කපා ගත්තා වගේ තමයි කියන්නේ. ඒ නිසා ඒක ඒ කර්මය කර්මය උපදවන්න ආනන්තරය අකුසල කර්මය උපදවන්න රූපය ප්‍රත්‍ය වෙනවා. රූපය ප්‍රත්‍යක් බවට පත් වෙනවා. කර්මය කියන එක චේතනාව තමයි. ඒකේ කිසිම ගැටලුවක් ඇත්තේ නැහැ. කාටවත් කියන්න බෑ චේතනාව කියන එක කර්මය නෙමෙයි කියලා. ඒක තමයි කර්මය. කර්මය ඒක වුණාට කර්මය කර්මයට තව ප්‍රත්‍ය නැහැ කියන්න බෑ. ඒ නිසා රූපයත් ප්‍රත්‍ය වෙනවා කර්මයට. ඒ නිසා අපිට ඒ කාරණාව ඒ විදිහට තේරුම් ගන්න පුළුවන්කම තියෙනවා. ඒක පැහැදිලි මදි නම් ඔබ නැවත විමසන්නේ ඉදිරියේදී නැවත පිළිතුරු ලබා දෙන්න කටයුතු කරන්න. දැන් කල්පනා කරගන්න සද්ධර්ම ශ්‍රවණය කරලා යෝනිසෝ මනසිකාරය පවත්වාගෙන සිද්ධ කරගත්ත මේ සීල කුසල් අපි අනුමෝදන් කළ යුතු අයට අනුමෝදන් කරමු. පළමුවෙන් අපට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන අපේ ධර්මාචාර්ය අවසරයි මාංකඩවල සුදස්සන ස්වාමීන් වහන්සේට අවසරයි මං කඩොන් නන්දරත්න ස්වාමීන් වහන්සේට ස්වාමීන් වහන්සේලා දෙනමටම උතුම් නිවනින් සැනසීම පිණිස මේ කුසලය හේතුපනිශ්‍රේම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අපි මේ සියලු කුසල් දෙවියන්ටත් අනුමෝදන් කරමු. දෙවියෝ සතුටින් සාධනාදී අනුමෝදන් වනු ලබත්වා. දෙවියන්ට උතුම් නිවනින් සැනසීම පිණිස හේතුපනිශ්‍රේම වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරමු.